වේදනාය වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති සද්ධාවන්ත පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සම්බන්ධව සිදු කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනය අද මේ වන විට මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ ආංග 8න් වාචා කම්මන්තා ජීව සම්මා වෙන ආකාරයේ සීල ශික්ෂා වෙනුත් ඒ වගේම වායාමයේ සතිය සම්මා වෙන ආකාරය සමාධි ශික්ෂාවට අයත් වෙන කුමන විදියකින්ද මේ වායාමයේ සතියයි සම්මා වෙන්නේ කියලා සාකච්ඡා කරා. ඒනොත් අවසානයේ සතිය සම්මා වෙන විදිහ අපි සාකච්ඡා කරා. එතකොට අපිට මේ දැනට තියෙන සිහි කල්පනාව තමයි සතිය කියන්නේ. මේ සතිය නැත්නම් මේ සිහි කල්පනාව හැම කාර්යයකදීම අපිට ඇතුළත් වෙලා තියෙනවා. අපි නිදාගත්තේ අවස්ථාවේදී සිහි කල්පනාව නැහැ. ඒකම මතක තියාගන්න ඕනේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග එකක්වත් නිදාගත්ත වෙලාවේ නේ ඒකම සිහි විසංඥ වෙලා තියෙනකොට නැත්නම් අපි හිතමු බෙහෙතක් ඉඳලා තියෙනකොට ගිහි නැති වෙන්නේ එතෙන්දිත් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8ම නැහැ නමුත් පියවි තත්ත්වයේ ජීවත් වෙන හැම වෙලෙම ඔය උත්සාහය සිහි කල්පනාව අපිට තියෙනවා දැන් මේ වෙලාවේ සිහි කල්පනාවක් තියෙනවා. මේ සිහි කල්පනාවේ ඇතුළත් වෙන්නේ ඔයගොල්ලෝ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන සිහි කල්පනාවක්. මේ සිහි කල්පනාව කවදාවත් බුදුහාමුදුරන්ට සම්මා නෙවෙයි. හේතුව බුදුහාමුදුරුවන්ගේ සම්මා කියන සිහි කල්පනාවේට ඇතුළත් කරලා තියෙන්නේ තමාගේම වර්තමානයේ කයේ සිදුවීමකට අවධානය තිබීම හෝ වර්තමානයේ Tamanට දැනෙන වේදනාවකට අවධානය තිබීම හෝ වර්තමානයේ Tamanගේ මානසික ස්වરૂපයේ හිතේ ක්‍රියාකාරීත්වයට අවධානය තිබීම හෝ වර්තමානයේ සිත තුල ක්‍රියාත්මක වෙන ධර්මයකට අවධානය තිබීම මේ එකක්වත් මේ මොහොතේ අපිට නැති නිසා අපි සම්මා සතියක මේ මොහොතේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්නේ මාර්ගය ඉදිරියට යන්න නම් මෙන්න මේ ස්ථානය පසු කරන්න ඕන. අපි පුරුදු වෙන්න ඕනේ මේ වර්තමානයේ තෙන්න. දැන් ඔයගොල්ලන්ට මේ භාවනාවේ තියෙන වැදගත් සාක්ෂි ටික ඔක්කොම රඳාපවතින මේ වායාමයේ හා සතිය කියන කාරණා දෙක මතයි. මේ කාරණා දෙක විතර බුදුහාමුදුරගේ ධර්මයේ අපි තේරුම් ගත යුතු වෙනත් ගැඹුරු කාරණයක් නැතුවා හා සමානයි බැලුවම. මේ සතියයි වායාමයේ දෙක. දැන් අපි දන්නවා භාවනා ක්‍රම ගැන කතා කරනකොට බෞද්ධයන්ගේ තියෙනවා සමත භාවනා, විදර්ශනා භාවනා. නැත්නම් විපස්සනා භාවනා. දැන් මේ සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි කියලා වෙන් වෙන්නේ මෙන්න මේ වායාමයයි සතියයි අතර තියෙන වෙනසින්. උදාහරණයක් විදිහට වායාමයේ විතරක් සම්මා වෙන සියලු භාවනා සමත භාවනාව. කොහොම සරලව මේක තේරුම් ගන්න පුළුවන්. යමෙක්ගේ වායාමයේ පමණක් උත්සාහයේ පමණක් සම්මා වෙන භාවනාවක් තියද ඒ භාවනා ක්‍රමය සමත භාවනාව. යමෙක්ගේ භාවනා ක්‍රමයකින් වායාමයේ හා සතිය කියන අංග දෙකම සම්මා වෙනවද? එතන තියෙන විදර්ශනාව. තව මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සමත භාවනාව හා විදර්ශනා භාවනාව කියලා. දැන් අපි බලමු ඕනනම් අපි දන්න සමත භාවනාවක් තමයි මෛත්‍රිය මෙනෙහි කිරීම. මෛත්‍රී භාවනාව. අපි හැමෝම කරන භාවනාවක්. දරුවන් පවා කරන භාවනාවක්. එතකොට සමත භාවනාවක් කියලා තමයි අපි අහන්නේ මෛත්‍රී භාවනාව. ඒක හැමෝම තමයි. ඇයි සමත වෙන්නේ? මෙතන වායාමයේ සම්මා වීම විතරයි වෙන්නේ. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ මොකද්ද? අපි විසින් හදපු මෛත්‍රී අරමුණ මෙනෙහි කරන. මේ මෙනෙහි කරනකොට අපේ සිහි කල්පනාව වර්තමාන කයේ හෝ වර්තමානයේ දැනෙන වේදනාවක හෝ වර්තමාන මන සිතේ හෝ වර්තමාන ධම්මයක පිහිටන්නේ. ඒකින්ද සම්මා සතිය මෛත්‍රී භාවනාව කියන්නේ. තේරුණාද? නමුත් සම්මා වායාමයකට යන්න පුළුවන් මෛත්‍රී භාවනාව දිනු කිරීම. මේ අනුපිළිවෙලම සියලුම සමත භාවනාවලට තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ සමත භාවනාවක් වැඩිම තුල එහෙනම් සිදුවෙන්නේ කුමක්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාමය සම්මා වෙනවා. සතිය සම්මා වෙන්නේ නැහැ. සමාධිය සම්මා වෙන්නේ නැහැ. නමුත් දැන් මෛත්‍රී භාවනාව හෝ වේවා අපි හිතමු සමත කමඨහන් වල තියෙන කසින වගේ භාවනාවක්. ආනාපාන සතියක් තියෙනවා සමත භාවනාවක් විදිහට. පිළිකුල් භාවනාවක් තියෙනවා. ඒ වගේම දස සීවතික කියන මලමිනී ගැන තියෙන භාවනාව සමත භාවනාවක් තියෙනවා. මේ සෑම එකදී මේනම් අපිට අනිවාර්යෙන් කරලා දෙන්නේ කුමක්ද? වායාමයේ සම්මා කරලා දෙන්න. සතිය සම්මා කරලා දෙන්නේ නැහැ. නම් සමහර භාවනා තියෙනවා භාවනා ක්‍රම තියෙනවා මේ සතිය ප්‍රබල සතියකට ගෙනියන. දැන් වායාමයේ සම්මා වෙලා ප්‍රබල සතියකට ගියාම ප්‍රබල සමාධියක් ලැබෙනවා. දැන් ප්‍රබල සමාධියකට කියන ළමක් තමයි ධ්‍යාන කියන්නේ. ධ්‍යාන කියන ඒවා අපේ ධර්මයේ සඳහන් වෙන්නේ ප්‍රබල සමාධියකට කියන ළමයි. එතකොට තව ඒකෙන් තව එහා තියෙන සමාධි මට්ටම් තියෙන්න පුළුවන්. දැන් එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. මේ සතිය ප්‍රබල වුණ තරමට බුදුහාමුදුරුව සම්මා එකට කිට් වෙනවා කියන්නේ. දැන් උත්සාහය ප්‍රබල වුණත් බුදුහාමුදුරන්ට සම්මා නෙමෙයි. තේරුණා නේද? සතිය ප්‍රබල වුණා සම්මා නෙමෙයි. සතිය නැති වුණා සම්මා නෙමෙයි. සතිය අඩු වුණා සම්මා නෙමෙයි. සතිය වැඩි වුණා සම්මා නෙමෙයි. එහෙනම් බුදුහාමුදුරන්ට ඕන තැනක සතිය තිබුණොත් විතරයි සම්මා කියන්නේ. කුමක්ද මේ ඕන තැන වර්තමානය. වර්තමානය කියන හුඟක් જાති කියනවා කියලා අපේ හිතේ. බුදුහාමුදුරෝ දැකලා තියෙන වර්තමානයේ තියෙන කාරණා හතරක්. ඒ හතරෙන් පිට වර්තමානයක් ලෝකේ නැහැ. මේක ගැඹුරු දෙයක්. එයා බුදුහාමුදුරුවෝ දැකපු වර්තමානයේ අපිට ආසු වෙන්නේ මොනවද? කාරණා හතරයි අහු වෙන්න පුළුවන්. ඒ හතරෙන් එකක් තමයි මේ මොහොතේ ඔයගොල්ලන්ගේ කය. කයේ මොනවා හරි සිද්ධියක්. ඒ මොහොතේ කය තුලින් හෝ මනසෙන් ඇතිවෙච්ච වේදනාව ඒක වර්තමානයි. ඒ මොහොතේම මනසේ මනස වෙනස් වෙන ස්වરૂපය, සිත වෙනස් වෙන ස්වરૂපය මේකදී තේරුම් ගන්න සිතයි චෛතසිකයයි එකට එක්කහු වෙලා කරන වෙනස තමයි මේ සිත කියන්නේ. ඒකත් වර්තමානයට අහු වෙන්න පුළුවන්. වර්තමානයේ තියෙන දේ. තවල් මේ ලෝකේ වර්තමානයේ තියෙන්න පුළුවන් තව එක දෙයක් තියෙනවා. සිත ඇතුලේ සිත අහක් කරලා සිත ඇතුලේ තියෙන ධම්ම. ඒක සිත නෙමෙයි දැන් චිත්තානුපස්සනාව කියන එකක් අහලා තියෙනවා. ඒ කියන්නේ හිතයි චෛතසිකයි දෙක එක්කහුව වෙලා ගුලියක් විදියට ගන්න එක, තනි එකක් විදියට ගන්න එක චිත්තානුපස්සනාව. තවසියුම් වෙනවා සිත ඉවත් කරලා සිත ඇතුලේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන එක, දැනන එක, දකින්න එක, හඳුනගන්න එක, සතියෙන් ඉන්න එක ධම්මානුපස්සනාව. එහෙනම් ප්‍රබලම මෙතන ගැඹුරු තැන, සියුම් තැනක තියෙන ධම්මානුපස්සනාව. සරල භාවයක තියෙන කය ගැන දැනගන්න ලේසි. කයන් කායානුපස්සනාව. එතකොට ඔය විදිහට තේරුම් ගන්න. කායානුපස්සනාව කියන එක වර්තමානය. වේදනානුපස්සනාව වර්තමානය. ඒ කියන්නේ මේ මොහොතේ වේදනාව. නැතුව අතීතයේ ලැබිච්ච වේදනාවක් හෝ අනාගතයේ ලැබෙන වේදනාවක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ වර්තමානයේ ඔයගොල්ලන්ට දැනෙන වේදනාව. මේ වර්තමානයේ සිතයි චෛතසිකයි එකක් විදිහට වැඩ කරන ස්වરૂපයේ චිත්තානුපස්සනාව. මේ වර්තමානයේ සිත තුල ධර්මය විතරක් වැඩ ගන්න හැටි. ඒක ධම්මානුපස්සනාව. මේකෙන් පිට වර්තමානයක් නෑ. තේරුණානේ? මේකෙන් පිට තියෙන්නේ එක්ක අතීතයක් නැත්නම් අනාගතයක්. දැන් අපිට නම් හිතෙනවා අපි වර්තමානයේ ඉන්නවා කියලා. ඔයගොල්ලෝ දැන් බණ අහනවා. ඔයගොල්ලෝ වර්තමානයේ ඒ මොකද ලේසියෙන්ම ධර්මානුකූලව අපි වර්තමානයේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි නැහැ කායේ කායනුපස්සනාවෙත් නැහැ. වේදනානුපස්සනාවෙත් නැහැ. චිත්තානුපස්සනාවෙත් නැහැ. ධම්මානුපස්සනාවෙත් නැහැ. ඔයගොල්ලන්ගේ සතිය දැන් කොහෙද තියෙන්නේ? ඔයගොල්ලන්ගේ දැන් සතිය තියෙන්නේ සිහිය තියෙන්නේ සිහි කල්පනාව තියෙන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න. ධර්මයේ තේරුම් කරගන්නවා කියන එක තමන් විසින් හදපු එකක්. දැක්ම. තේරුණානේ? ඒක වර්තමානයේ නෙවෙයි. දැන් ඔතෙන්දී අපි තව තේරුම් ගන්න ඕනේ. එතකොට සතිය අපි කවුරු හරි දියුණු කරලා ප්‍රබල කරා කියන එක නෙවෙයි බුදුහාමුදුරන්ට සම්මා වීම. දැන් සමත භාවනාවකින් ප්‍රබල සතියක් ගේන. තේරුණානේ? ඒ ප්‍රබල සතියක් ගෙනාවන් පස්සේ තමයි මේ පුජ්‍යලයාට ඒ භාවනාව හුඟා කල් කරලා ධානා ආදී දේවල් වලට යන්න පුළුවන්. ධානයක කොච්චර අවුරුදු කෝටි ගාණක් ලක්ෂ ගාණක් වාසය කරත් කාටවත් බුදුහාමුදුරුවෝ පෙන්න චතුරාර්ය සත්‍ය තේින්නේ නැහැ. ඇයි ඒක තේින්නේ නැත්තේ සම්මා සතියක් නැහැ. නමුත් ධානයකට යනකොට යාට තියෙන්න ඕනේ සම්මා වායාම. අපි කියන විදිහේ වායාමයේ සම්මා වෙලා. එතකොට ධානයක් ගන්න උනත් කාට උනත් මොන විදිහක සමත භාවනාවක් කරගෙන යන්න ගියත් එයා මුලින් සම්පූර්ණ කරනවා මොනවද? සම්මා වායාමය. එතකොට සමත භාවනාවකින් කරගන්න බෑ කවදාවත් කොච්චර අවුරුදු ගාණක් මහන්සි වුණා සම්මා සතිය ගොඩනගන්න බෑ. තේරුණා නේද? නමුත් විපස්සනා භාවනාවක තියෙන සුවිශේෂී ගුණය තමයි එකම භාවනා ආරමුණේ වායාමයක් සම්මා කරලා දෙනවා සතියක් සම්මා කරලා දැන් ඒක නිසා මේ වායාමයයි සතියයි දෙකම සම්මා කරන තැනකදී තමයි සත්‍ය කරා යන්න පුළුවන්. ඒ සත්‍ය කරා යන්න තව පියවර ගණනාවක් තියෙනවා අපිට. විශේෂයෙන්ම දැන් ඊගාවාංගය වන සමාධිය සම්මා වෙන්නේ සම්මා වායාමයයි සම්මා සතියයි පුරුදු කරොත් විතරයි. මේක පුරුද්දෙන් වෙන එකක්. දැන් ප්‍රබල සමාධියක් ලැබෙන්නේ වායාමයේ සම්මා වෙලා ප්‍රබල සතියක් දිනු වුණාම සමාධියක් එනවා ප්‍රබල. ඒක සම්මා කියන්නේ නෑ. එවැනි ප්‍රබල සමාධිය වලට තමයි ධර්මයේ කියන්නේ ධානය කියලා. ධානය කියන්නේ ඒ ප්‍රබල සමාධිය. එතකොට සම්මා සමාධියක් ලැබෙන්නේ ප්‍රබල සමාධියක් කොච්චරකල් වැඩුවා. දැන් එහෙනම් අපිට ඉගෙන ගන්න වෙන්නේ අපේ වායාමයේ සම්මා කරන ගමන්ම සතිය සම්මා කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. සතියයි වායාමයයි දෙකම සම්මා වුණොත් ඉක්මනින්ම ලැබෙන සමාධිය මොකද්ද? සම්මා සමාධිය. තේරුණා නේද? මේ සම්මා සමාධියක තියෙන ලක්ෂණය තමයි සම්මා සමාධියක ඉන්න කෙනාට යථා භූතය දැක්කේ. ඒ කියන්නේ යථා භූතය කියන්නේ මේ අංග අටෙන් තව ඉතුරු වෙන්නේ මොනවද එතකොට? කොටස් දෙකයි. එයි හයක් ඉවරයි. වාචා කම්මන්තා ජීව සම්මා වෙලා තියෙනවා අපි. ඒ වගේ වායාමයේ සම්මා වෙලා තියෙනවා. සතිය සම්මා වෙලා තියෙනවා. අපිට ඕන විදිහට සමාධිය සම්මා වෙන්නේ අපි වායාමයේයි සතියයි සම්මා වීම අඛණ්ඩව දිගටම බහුලීගත කිරීම තුළ අපිට ලැබෙන ඵලයක් අනාගතේ සමාධිය සම්මා වීම. ඔයගොල්ලන්ට ඕන ඕන වෙලාවට වායාමයේ සම්මා කරනවා වගේ පටන් ගන්න බෑ සම්මා සමාධිය. තේරුණානේ? ඔයගොල්ලෝ පුරුදු කරන්න ඕනේ බහුලීගත කරන්න ඕනේ වායාමයේ සම්මාවීමයි සතිය සම්මා කිරීමයි එක දිගට පුරුදු කිරීම පුහුණුව තුළින් ශික්ෂාවක් තුළින් ඔයගොල්ලන්ට ලැබෙන ඵලයක් වෙනවා සමාධිය සම්මාවීම. දැන් ඔතෙන් තාවනම් ඒ කුජලයා මේ කියන ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8ක් සම්මා 8න් 6ක් සම්මා වෙලා ඉතුරු දෙකයි. එහෙනම් සම්මා සමාධියක් කියන්නේ මොන වගේ එකක්ද කියලා ඉංග්‍රීසියක් අපිට ධර්මයෙන් හෙයියයි. මොකද ඉංගිය මේ සම්මා සමාධියේ තියෙන සිතකට පුළුවන් ඉතිරි අංග දෙක සම්මා කරන්න වෙන කාටවත් බෑ වෙන ස්වરૂපයක මනසකට බෑ මොකද ඉතිරි අංග දෙක ඔව් දැන් ඉතුරු වෙන්නේ මොකද්ද දිට්ඨි කියන අංගයයි සංකප්ප කියන අංගයයි දිට්ඨි කියන අංගයයි සංකප්ප කියන අංගයයි සම්මා කරන්න පුළුවන් මනසක් තියෙන්නේ සම්මා සමාධියක විතරයි. තේරුණා නේද? දැන් එවැනි මනසක් අපි හදන්න නම් එහෙනම් අපි පුරුදු කරන්න තියෙන්නේ මොකද්ද භාවනාවක් විදියට. වායාමයේ සම්මා කරන්නයි සතිය සම්මා වෙන විදිහ. මේක පුරුදු වෙන්න. එතකොට සමාධිය සම්මා වෙනවා. අන්න එතෙන්දී අපිට සුදුසුකමක් ලැබෙනවා ඉතිරි අංග දෙක සම්මා කරන්න. හැබැයි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ කොහොමද? දැන් අපිට පුරුදු මොනවද? අපේ පුරුදු සියල්ලම තියෙන සංසාරයේ හදන පුරුදු. මේක තමයි අපේ තියෙන ලොකුම අඩුව. අපි කොයි තරම් කතා කරත්, කිව්වත්, වැඩ කරත්, දර්ශන ඉදිරිපත් කරත්, තර්ක කරත්, ওই සියලු තර්කවල, සියලු වැඩවල, සියලු ක්‍රියාකාරීත්වය තුළ ඇතුළෙන් තියෙන ඡායාව මොකද්ද? හොඳ සංකාරයක් හදන. ඒකේ අමුතු වෙලා තියෙන්නේ දැන් අපි දඟලනවා හොඳ සංසාරයක් හදන්න. තව කට්ටියක් දඟලනවා නරක සංසාරයක් හදන්න. දැන් හොඳ සංසාරේ හදන අපි කෑ ගහනවා බනිනවා නරක සංසාරේ හදන අය හොඳ නෑ කියලා. නමුත් කවටවත් මතක් වෙන්නේ අපි කරන්නේ මේ සංසාරයක් හදන කියලා. තේරුණාද? ඒකට දැන් යමෙක් මහන්සි අරගෙන ඉස්සරහට ගිහිල්ලා මේ දේ තේරුම් අරගෙන ඉස්සරහට ගිහිල්ලා ඔය වායාමයේ වායාමයේ සම්මා කරොත් උත්සාහයක් නැහැ නම් සංකාරයක් හදන්න. සතිය සම්මා කරොත් ඒ සංකාරයක් හදන්න උත්සාහය නැහැ. දැනට අපිට තියෙන්නේ මොනවද උත්සාහය? සංකාරයක් හදන්න. ඔක තමයි වෙන්නේ. සමාධිය සම්මා වුණොත් මෙතන කියන ප්‍රබල තැනක් නිකම්ම නිකන් සමාධියක් දිනු වුණා සංසාරයක් හදනවා. තේරුණා නේද? ඒ සමාධියක් තියෙන කෙනා හදන සංසාරයේ වෙනස කාම ලෝකයේ සංසාරයක් නෙවෙයි. එක්කෝ ඒ සමාධියෙන් හදන සංසාරය රූප ලෝකයේ රූපාවචර සංසාරය. නැත්නම් අරූපාවචර සංසාරය. ඒතර අරූපාවචර සමාධියක නම් ඉන්නේ කුජලය හදනවා සංසාරයක් ඒක අරූපාවචර ලෝකයා. රූපාවචර සමාධියක නම් ඉන්න කෙනේ එයා හදන සංසාරේ අරූපාවචර රූපාවචර සංසාරය. අපි දැන් හදන සංසාරය මොකක්ද? ඔය දෙකීම නෑ. අපි අපේ සමාධියක් නෑ රූපාවචර සමාධියකුත් නෑ අරූපාවචර සමාධියකුත් නෑ අපිට සමාධියක් තියෙනවා. ඒකට නමක් දීලා නෑ කවුරුවා. අපි ඕනනම් දාගමු අපිට දෙන්නේ කාමාවචර සමාධිය. මේකෙන් හදන්නේ මොකක්ද කියන්නේ? එකඟ කමනේ මේ සමාධිය කියන්නේ. අපි මේ මහා ලොකු එකඟ කමෙන් දැන් අපි මොකද්ද කරන්නේ? මොන වගේ සංසාරයක්ද? කාම ලෝකයේ කාම ලෝකයට අනුගත සංසාරය. තේරුණා නේද? ඒතර කාම ලෝකයට අනුගත සංසාරයක් හදන ස්වરૂපයේ තමයි අපි දැන් තියෙන සමාධිය කියන්නේ. දැන් අපි හිතමුකෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න ඔයගොල්ලෝ ඉගෙනගෙන හරියට දැනගෙන මොකද්ද මේ බුදුහාමුදුරෝ දෙන්න යන පණිවිඩය කියලා දැනගෙන ඉස්සරහට දියුණු කරලා කොහොම හරි මේ වායාමය සම්මා කරගෙන හුස්ම ගැන අවධානයෙන් මේක කරන්නේ. ඒ වගේම සතිය සම්මා කරගෙන. ඒකෙන්ම කරහැකියි. කොහොම කාලයක් පුරුදු කරලා බහුලීකත කරොත් ওই භාවනාව ඔයගොල්ලෝ નિરાයාසයෙන් වැටෙන්න ඕනේ, ඉබේ යන්න ඕනේ සමාධිය සම්මා වෙන තැනකට. ඒක කවදා වෙයිද කියන්න බෑ. අනිවාර්යෙන් යන්න ඕනේ. අන්න එවැනි සමාධිය සම්මා වෙන තැනක දක්වා ඔයගොල්ලෝ ඔය භාවනාවක් දිනු කරගත්තා කියලා. එතකොට සමාධිය කියන්නේ ඒක එතනත් එකඟකමන්නේ. මේක මේ කරන්නේ මොකද්ද? ඒ එකඟකමට කරන්න පුළුවන් මොකද්ද? ඒ එකම විශේෂ සමාධියක් ඒක. ඒකෙන් රූපාවචර සංසාරයක් හදන්නේ නෑ මේ සම්මා සමාධිය කියන විශේෂ මනසින් අරූපාවචර සංසාරයක් හදන්නේ නෑ නිකන් ඔයගොල්ලන්ට වැඩක් ගන්න නැතුව ඉන්න පුළුවන් තේරෙනවද වැඩක් රූපාවචර සංසාරයක් හදක එකක් වැඩක් මේ සමාධියෙන් ගත්තේ වැඩක් සමා සම්මා සමාධිය නෙවෙයිනේ රූපාවචර ලෝකයක් හැදෙන්නේ එතකොට ඒකේ සමාධියෙන් ගත්තේ වැඩක්. නමුත් දැන් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ පෙර නොසූ ධර්මයේ තමයි මේ මේ කියන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නපු ආකාරයකට සම්මා සමාධියක් ලබා ගත්තොත් මේ එකඟකම ලබා ගත්තොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතිරි දෙන්න සම්මා කරන්නේ සමාධියට පුළුවන්. තේරුණා නේද? ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් වහන්සේගේ ධර්මය සමාති චිත්තං යථාභූතං සජන. සම්මා සමාධිය තියෙන තැනකදී තමයි යථාභූතයේ දකින්නේ. මෙන්න යථාභූතයේ මොකක්ද කියලා දැන් කියන්නේ. අපි මේ ඉස්සෙල් දවසක මම මේක මතක් කරා යථාභූතය කියන චතුරාර්ය සත්‍යය. යථාභූතය කියනවා මමත්වේ මම මගේ මගේ ආත්මය කියන එක බොරුවක් කියන එක. වෙන විදිහකට කියනවා. දැන් නම් දැන් මෙතනින් අපිට අලුත් යථා භූතයක් කියයි. අපේ දැනුම අනුව ධර්ම ධර්මයේ මේ පැහැදිලි කිරීම අනුව ඔයගොල්ලන්ට තේරෙන ක්‍රමය අනුව දැන් තව යථා භූතයක් කියයි. ඔයගොල්ලන්ට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා සමාධි දිටෙන් මොකද්ද අපිට අවබෝධ කරගන්න පුළුවන්? දික්ඛියහා සංකප්ප. එතකොට සංකප්පයයි දික්ඛියයි හරියට දැක්කොත් සම්මා දික්ඛිය ලැබෙනවා. තේරුණා නේද? අහලා තියෙනව නේද? සම්මා දිට්ඨිය ලැබුව කෙනා සෝවාන් වෙනවා. ඒවා නිවන් නිවන් දකින්නවා කියන්නේ. එහෙනම් මොකද්ද මේ සම්මා දිට්ඨිය? සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යයම තමයි මේ කියන සම්මා සමාධිය ලබාගෙන එයාට කරන්න පුළුවන් හැකියාවක් අවශ්‍ය නම් එහෙම නේද අවශ්‍ය නම් කිව්වේ ඇයි මෙතනින් නවතින්න පුළුවන් වුණ කෙනෙක් මේක එහා තියෙන වෙන ශික්ෂාවක් සමාධි ශික්ෂාව උතනින් අවසానයි. ඊගාවට යන්න ඕනේ. එයා සුදුසුකම් ලබනවා. ප්‍රඥා ශික්ෂාවට යන්නේ. ඒක වෙනම භාවනාවක්. තේරුණා නේද? දැන් නමුත් අපේ සමාජයේට තව පැහැදිලිම නැහැ, දැනුවත් වෙලා නැහැ. ඒ ප්‍රඥා ශික්ෂාවට මාරු වෙන්නේ කොහොමද? ප්‍රඥා ශික්ෂාවට මාරු නොවේ තවත් කරන්නේ අපි හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? සමාධි ශික්ෂාවේ ඉන්නේ. මේ ඉඳීම නෙවෙයි මෙතන වැදගත්. ප්‍රඥා ශික්ෂාව වෙන මේක. දැන් සීල ශික්ෂාව රකින්න. රැකීමෙන් සීල ශික්ෂාව වෙන්නේ. වැඩිමෙන් ඔව් ප්‍රඥා ශික්ෂාව. මේ සමාධි ශික්ෂාව වෙන්නේ. නමුත් අපිට නොදැනුවත්කමක් ගොඩ නැගිලා තියෙනවා දැනුම් දැනුවත්කම් අඩු වෙලා තියෙනවා ප්‍රඥාව ශික්ෂාවත් වැඩිමෙන්ම වෙන එකක් කියලා. වැඩිමෙන් ප්‍රඥා ශික්ෂාවක් ඉන්නේ නැහැ. වැඩිමක් කරන්න පුළුවන් අංග තුනට විතරයි. දිට්ඨිය වඩලා වැඩක් නැහැ. දිට්ඨිය වැඩුවම වෙන්නේ සංසාරය. සංකල්පනා වැඩුවොත් මොකද වෙන්නේ? සංසාරය. සංසාරයක් හදන ක්‍රමයක් ඒක. හැබැයි වායාමයේ වඩලා සංසාරයක් හැදෙනවා බුදුහාමුදුරුවෝ කියන විදිහට වැඩුවොත් සංසාරයේ වායාමයෙන් හදන සංසාරේ නෙමෙයි කියන්නේ. ඒකට සම්මා වායාම. තේරුම් ගන්න ඕනේ. සතියනොත් අපේ හැම වෙලෙම සංසාරයක් හදනවා. ඒ සතිය බුදුහාමුදුරුවෝ කියන විදිහට වෙනස් කරොත්, වැඩුවොත්, වඩලයි වෙනස් කරන්නේ. සතිපට්ඨානෙට ගත්තොත් එතෙන්දි කරන්නේ මොකද්ද? සතියෙන් තව දුරටත් සංසාරයක් හදන්නේ නැහැ. ඒ සිහි කල්පනාව, ඒ මොහොතේ සිහි කල්පනාව සංසාරයක් හදලා සංකල්පනාවක් වෙන්නේ නැහැ. කොහොම දිනු වෙලා යමෙක් සමාධියක් හදාගත්තද සම්මා සමාධිය. එතෙන්දි සමාධිය කියන්නේ එකම සම ඒකම සමෙන් සංසාරයක් හදන්නේ නැහැ. තේරුණා නේද? දැන් එහෙනම් ඉතුරු වෙන්නේ අපි හදන තරම් සංසාරය හදන්න වෙන්නේ කොහෙන්ද? දික්තියනොයි සංකල්ප. තේරුණා නේද? දැන් දික්තිය වඩලා සම්මා කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. දිට්ඨිය රැකලා සම්මා කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ නැහැ. සංකප්පයේ වඩලා සම්මා කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ නැහැ. සංකල්පය රැකලා සම්මා කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ නැහැ. ඒ වුණාට අපේ නොදැනුවත් භාවය උඩ සම්මා සමාධියට ගිය ලංකාවේ ගොඩක් අය උනම් මේ භාවනා දියුණු කරලා කරන්න යන්නේ ওই දෙකයි. තවදුරටත් වඩලා දික්කිය සම්මා කරන්න යනවා. තවදුරටත් වඩලා සංකප්පය සම්මා කරන්න යනවා. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයේ එකඟ නෑ. දීපු පිළිවෙලට නෑ. එයාගේ නෑ. එතකොට සීල සමාධි තියෙනවා ප්‍රඥා නෑ. එයා ප්‍රඥාව වෙනුවට කරන්නේ මොකද්ද? සමාධිය. සමාධියක් ගුණ ටිකක් එයා ප්‍රඥාව කියලා වරද්ද දෙගෙන කරනවා. අවසාන ඵලයේ ඉතුරු වෙන්නේ මොකද්ද? අංග 6ක සම්මා වෙන කුජලයේ බවට ඔපත් වෙලා නරලයි. අංග 8ක් සම්මා වෙන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් මෙතන තමයි බැලගන්න තැන තියෙන්නේ. අපි මුලින්ම ඉගෙන ගන්නවා මේ දිට්ඨිය සම්මා කරන්න මොකද්ද කරන්නේ? දිට්ඨිය සංකප්පය සම්මා කරන්න මොකද්ද කරන්න ඕනේ? මේක බැලගන්න දෙයක්. අපි විපස්සනා පැත්ත පස්සේ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරනකොට ඔයගොල්ලන්ට අහුවේවි මොකද්ද මෙතන වැදගත් දේ කියලා. අපි දැන් සීමා වෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මේ වායාමය හා සතිය සම්මා කරගෙන සමාධිය සම්මා කරගන්න යන්න. ඒකට සුදුසු භාවනා එක ක්‍රමයක් අපි සතිපට්ඨානෙන් ගත්තා. එකක් තමයි හුස්ම ගැන අවධානයෙන් ඉන්න එක. මේක ගැන නැවත අද කතා කරනවා. තව භාවනා ක්‍රමයක් අලුතෙන් හඳුන්වලා දෙනවා. බොහොම සරල දෙයක්. අපි හිතන්නේ මේකෙන් සම්මා සමාධියක් ලැබෙනවාද කියලා. නමුත් බුදුහාමුදුරන්ට නම් පෙන්ලා තියෙන විශේෂම ක්‍රමයක් තමයි සම්මා සමාධිය ලැබෙන මේ මං කියා දෙන්න යන ක්‍රමය. ඒ ක්‍රමය තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේවා කරගත් ඇති වෙනස කියන්නේ මේ ඒක වටින්නේ නැතිකම. මේකෙන් ඔය කියන ගුණයක් ලැබෙයි බැරි. ඒක දැක්මක් අපිට නෑ. ඒ දැක්ම හදන එක තමයි එතකොට මේ වැඩසටහනේ පැහැදිලි වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි සක්මන් භාවනාව. කොහොම සරල භාවනාව. මේ සරල වුණාට බුදුහාමුදුරන්ට මේක සරල නෑ. ඊටාම් සංකීර්ණ හොඳ දෙයක්. මේකෙන් බුදුහාමුදුර හොඳයි කියන්නේ ඇයි වටිනවා කියන්නේ ඇයි? මේ සක්මන් භාවනාව තුළ ඒගොල්ලෝ නොදැනුවත්ම සමාගේ වායාමයක් සම්මා කර හැකි සතියක් සම්මා කර හැකි කවකල් පුරුදු වෙනකොට ඉබේම වෙන දෙයක් සමාධිය සම්මා එහෙනම් සමාධි සම්මා සමාධියක් ලබාගත් කෙනාට තමන්ගේ උවමනාවක් තියෙනවා නම් ප්‍රඥා ශික්ෂාව හරහා ධිට්ඨිය හා සංකප්පය මේ භාවනාවේ සම්මා එතකොට මේකෙන් විතරක් වෙනවා කියන්න එපා. මම මේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ දින ඕන භාවනාවකින් මේ කියන ඔක්කොම වෙනවා. ඒක එහෙම වෙන හින්දා බුදුහාමුදුරුවෝ විශේෂ නමක් දෙනවා ප්‍රතිපත්තාන සූත්‍රයේ මුලට. මොකක්ද ඒ නම? ඒකායනෝ යම්බික්කවේ මග්ගෝ. එකම එක මාර්ගය මෙයයි. ඒ කියන්නේ වෙන මාර්ග තියෙනවා. ඒ තිබුණොත් වෙන්නේ මොකද්ද? සමත මාර්ගයකින් වායාමයේ සම්මා වෙනවා, සතිය සම්මා වෙන්නේ. ඒක නිසායි සමාධිය සම්මා වෙන්නේ. නමුත් ඒ අතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා ක්‍රම කවුරු හරි අනුගමනය කරනවා නම් වායාමයක් සම්මා වෙනවා සතියක් සම්මා වෙනවා ඒකෙන් සමාධියක් සම්මා කරගත්ත හැකි තව මේක හරෝගත්තෝ විපස්සනා පැත්තකට සංකප්පය හා දිට්ඨිය සම්මා කර හැකි එතකොට මේ අංග 8ම සම්මා වෙනවා අංග 8ම සම්මා කරන්න පුළුවන් විදි ක්‍රම වලට තමයි ක්‍රම වේද වලට තමයි ඒකායන කියන නම දුන්නේ තේරුණානේ දැන් නමුත් ඔයගොල්ලෝ කරපු භාවනා අත්හරින්න හොඳ නෑ. මෛත්‍රී භාවනා කරපුවා වායාමයේ සම්මා වෙනවා. ඒකත් පුරුදු කරන්න. පුරුදු කරලා තමන් දැනගන්න ඕනේ සතිය සම්මා කරන්න ඒක හරෝ ගන්න ඕනේ. ගුරුවරයෙක් කරහා හෝ දැනුවත් වෙලා හෝ මේ සතර සතිපට්ඨානෙට ආය ඔයගොල්ලෝ අවතීර්ණ වෙන්න වෙනවා. එහෙම එකක් නෑ මේ විදිහේ කියන භාවනාවල. සතර සතිපට්ඨානයේ තියෙන භාවනාවල එහෙම දෙයක් නෑ. විගයටම සිදු වෙන්නේ තමන් ඕනකමින් දැනගෙන හරියට කරගෙන යනවනම් මේ අංග ඔක්කොම සම්මා වේදෙන ඉස්සරහට යනවා. මේක නිකන් වෙන්න බෑ. කලපුරුද්ද අනුව පුහුණුව අනුව සිදුවෙන දෙයක්. මේවා ශික්ෂාවක්. ශික්ෂාවල් කියන්නේ පුහුණුව. කල්පනා කරලා තර්ක කරලා ගන්න බෑ. පුරුදු වෙලා ගන්න ඕනේ. දැන් කොහොමද බලමු අපි මේ සක්මන් භාවනාවක් කියන එකේ උච්චර ප්‍රබලතාවයක් තියෙන්නේ. ඉතින් සක්මන් භාවනාවක් සාමාන්‍ය විදිහට කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා භාවනාවක් කියන එකක් තුල තියෙන්න ඕනේ වායාමයේ සම්මා ස්වરૂපය. සතියේ සම්මා ස්වરૂපයක් වුණොත් මොකද්ද? ඒක විපස්සනා භාවනාවක් වෙනවා. දැන් වායාමයේ සම්මා වෙන්න එක කරන්නේ කොහොමද? ඇවිදින්නේ. දැන් නූපං අකුසල් නූපදින වායාමය, ඔකනේ වායාම සම්මා සම්මා වායාමය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා මුලින් මතක් කරා. එතකොට දැන් බලන්න ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ තියෙන්නේ උත්සාහයන් හතරක්. පළවෙනි උත්සාහය තමයි නූපං අකුසල් නූපදීමේ වීර්යය. දෙවෙනි එක තමයි උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීර්යය. තුන්වෙනි එක තමයි නූපං කුසල් උපදීමේ වීර්යය. හතරවෙනි එක තමයි උපං කුසලය වැඩි දියුණු කිරීමේ වීර්යය. මේ සරලව මම තේරෙන්න ගත්තා. දැන් ඔය සක්මන කියන්නේ ඇවිදීමේ යටතේ සිදුවෙන දෙයක්. ගමන් කිරීම ගමන් කිරීම භාවනාවක් බවට හැරෙන එක තමයි සක්ම භාවනාව කියන්නේ. දැන් අපිත් ඉපදිලා ඇවිදලා තියෙන ඕනතරම් මෙච්චර කලොත් ඇවිද්දා. තවදුරටත් ඇවිදිනවා. මේ ඇවිදීම කෙලවරක් නැතුව සංසාරෙම ඇවිදිනවා කියලා අපි කියන්නේ. දැන් මේ ඇවිදීම තුල අපේ අඩි නැත්නම් මේ කකුල් වල පාද පොළොවට ස්පර්ශ වෙලා තමයි ඇවිදින්නේ. තේරුණා නේද? ඔයින් ඔහොම නැතුව ඇවිදින කෙනෙක් නැහැනේ. අහසේ පා වෙලා යන කෙනෙක් මෙතන නැහැනේ. නේද? පොළොවේ කකුල ගැටේ ගෑවෙන්න ඕනේ ඇවිදිනවා. හැබැයි අපි වාහනයක යනකොට ඇවිදින්නේ. ඒ වෙනවනේ. ඇවිදීමකට වැටෙන්නේ නැහැ වාහනයක යනකොට. බයිසිකලයක් පැදගෙන යනකොට ඇවිදීමට වැටෙන්නේ. ඔරුවක් පාරුවක් පැදගෙන යනකොට ඇවිදීමට වැටෙන්නේ. මහ පොළොවේ යනකොට තමයි ඇවිදින්නේ. තේරුණා නේද? එහෙනම් පොළොවත් එක්ක මේ සම්බන්ධයක් ඇවිදීමේ තියෙනවා. දැන් බලන්න ඕනේ මෙච්චර කාල අපි ඇවිද්දි කොහොම මොන මොන කොහොමද ඇවිද්දි? අපේ මනස මොකද උනේ ඇවිදිනකොට? ඒ මනසේ අපි ඇවිදින වෙලාවක උත්සාහයක් නොතිබුණා. දැන් ඔයගොල්ලෝ පාසල් පොඩි කාලේ ඉස්කෝල වලට පයින් ගියා. ඇවිද ඇවිදගෙන යන්න එපා ඉස්කෝලේට. දැන් පන්සලට ඇවිදගෙන යන්න. එතකොට ඔතෙන්දී ඔය දැන් පන්සලට යනකොට පන්සලට යන උපාසක උපාසිකාවන් වෙන්න වෙන්න පුළුවන්. පාසලට යන දූ දරුවන් වෙන්න පුළුවන්. ඒ තමා ගෙදරින් පිටත් වෙලා ඇවිදගෙන යනකොට එයාට ඒ ඇවිදීම තුල උත්සාහයක් නැද්ද? සිහි කල්පනාවක් නැද්ද? එකඟකමක් නැද්ද? ඒ කියන්නේ වායාම සති සමාධි තියනවද නැද්ද? තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. පොඩි ළමයේ නිකම් පුංචි ළමයේ ගේ ඇතුලේ ඇවිද්දා එයාගේ මේ මොහොතේ ඇවිදින මොහොතේ තියෙන උත්සාහය, සිහි කල්පනාව, එකඟකම, සමාධිය. දැන් ඔයගොල්ලෝ පාරේ ඇවිද්දත් එහෙමමයි හැමදාම ඇවිදලා තියෙන්නේ කොහොමයි ඔය ටික තිබිලා. හැබැයි මේ එකඟකම නැත්නම් මේ උත්සාහය සම්මා කියන උත්සාහයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් හිතන්න ඔයගොල්ලෝ හවස් වෙලා පන්සලට යනවා මේ වස් කාලේ හින්දා වස් පූජාවකට. මල් කඩාගෙන යනවා පයි. මේ යනකොට තියෙන මේ පින්කමට සහභාගී වීමේ උත්සාහයක්. තේරුණා නේද? මේ පින්කම සාර්ථක කර ගැනීමට අවශ්‍ය දේවල් කල්පනා කිරීමක වෙන්න පුළුවන් ඉතින්. යන ගම. ඒ උත්සාහය මොකක්ද එතකොට? හොඳ උත්සාහය. තේරුණානේ? දැන් ওই විදිහටම දඩයක්කාරයේ ගෙදරින් පිට වෙන්නේ තුවක්කුවක් අරගෙන දුන්න අරගෙන ඒත් ඇවිදගෙන නේද? මොකටද එයා පිට වෙලා ඇවිදගෙන යන්නේ මොන උත්සාහයක් නැතුවද? නරක උත්සාහය. තේරුණා නේද? එතකොට දැන් අපිත් සෑම ඇවිදීමක් කකුල බිම ස්පර්ශ වීමක් ගානේ මෙහෙනම් සංසාරයක් හදන. අපි දන්නේ. කොහොමද හදන්නේ? එක්කෝ නරක උත්සාහයක් ක්‍රියාත්මක වෙලා නැත්නම් හොඳ උත්සාහය එකතු වෙලා. දැන් මෙච්චර කල් එහෙනම් ඔයගොල්ලෝ ඇවිද්දි ගානක කකුල් වලින් ඇවිද්දි අඩියක් ගානේ කරලා තියෙන සංසාරයක් හදපේක. අනාගතයේ තව එවිදින තාක්කල් මොකද්ද කරන්නේ? ආ එහෙම කියලා දැන් වාහනවල ගියා කියලා බේරෙන්න බෑ. තේරෙනව නේද? එහෙනම් ඇවිද්දොන්නේ සංසාරය තින්නේ බිම් වැඩි ගහන්න නැතුයි ගියොත් හරි කියලා හිතන්න එපා. තේරෙනවනේ ඒ ගියත් සංසාරෙම තමයි. ඊට වැඩිය හොඳට හදනවා ඒක ඉඳගෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට උවමනා වෙන සංසාර විමුක්තියක් කරා යන්න. බුදුහාමුදුරුවෝ කියා දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සංසාර විමුක්තිය. එහෙනම් ඔය ඇවිදින එක සංසාර විමුක්තියකට හරවගන්නේ කොහොමද කියලායි සක්මන් භාවනාවෙන් කියන්නේ. මේක තේරුම් අරගෙන ඒ විදිහට ඇවිදින්න ඒක භාවනාව. තේරුණා නේද? කොහොමද ඇවිදින්න ඕනේ කියන එක බුදුහාමුදුරු සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරනවා. දැන් වායාමයේ සම්මා වෙන විදිහටත් ඇවිදින්න ඕනේ මේකෙදී. සතිය සම්මා වෙන විදිහටත් ඇවිදින්න ඕනේ. දැන් වායාමයේ සම්මා වෙන විදිහට ඇවිදින්න තියෙන්නේ අපිට දැනට තියෙන උත්සාහය තුළ අනාගතයේ නූපන් අකුසල් නූපදීමේ උත්සාහයක් තියෙනවා නම් වායාමයේ සම්මා වෙනවා. වෙලා හරි අකුසලයක් ඉපදුනොත් ඒක මඩපැවැත්වෙන්න උත්සාහයක් තියද එතන උත්සාහය සම්මා වෙනවා. නමුත් ඔයගොල්ලෝ දැන් හිතන්න එපා නූපන් කුසල් උපදිනවා කියන එක ඒ උත්සාහය පළවෙනි උත්සාහ දෙක ක්‍රියාත්මක වීමෙන් ලැබෙන ප්‍රතිඵලයි. එහෙනම් භාවනාවක වායාමයේ සම්මා කරගන්න අපි කරන්න තියෙන්නේ පළවෙනි උත්සාහයන් දෙකයි මුලින් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? නූපං අකුසල නූපදීමේ වීරියත් උපං අකුසලයේ මැඩපැවැත්ීමේ වීරිය. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිදිනකොට ඔය කියන දෙකම එකස ලෙස හරියන්නේ බුදුහාමුදුරෝ දෙන උපක්‍රමය තමයි ඇවිදින්නේ පොළොවේ අඩිය 35 වෙනවා. අපේ යටිපතුලයි පොළොවයි ස්පර්ශ වෙනවා. මේ පොළොවයි යටිපතුලයි ස්පර්ශ වෙනක දැනෙන්නේ කාටද? පොළොවටද යටිපතුලටද? ආ යටිපතුලට දැනෙන. යටිපතුල කාගේද? ඇවිදින්න ඉන්නවා. ඇවිදින මනුස්සයාගේ යටිපතුල එතකොට තමාට ඒ දැනෙනකොට දැන් වම් කකුල පොළවේ වදිනවා පොළවේ ස්පර්ශ වෙනවා දකින්නකොට ඒක වර්තමානයක්ද අතීතයක්ද අනාගතයක්ද වර්තමානය. ඒ දැනෙන එක තමන්ගේ කයට ඇතුළත් නම් කායනුපස්සනාවද නැද්ද? ආන්න එතින්ට ඒක දැනගන්න. තේරුණා නේද? අපිට කරන්න තියෙන්නේ පොළවේ වම් කකුල පොළවේ ස්පර්ශ වෙන එකට සතියෙන් ඉන්නවා. හරිය ස්පර්ශ වෙනකොට ආදීදී සතියෙන් ඉඳත් ඕනේ. ඒ ස්පර්ශය හඳුනගන්නීම සතිය කරලා තියෙන්න ඕනේ. එතකොට අපිට කකුල් දෙකයිනේ තියෙන්නේ. එහෙනම් වම් කකුල ස්පර්ශ වෙන්න ඕනේ ඇවිදිනකොට එක තැනකදී අනිත් තැනදී මොකක්ද වෙන්නේ? දකුණු කකුලෙන් ස්පර්ශ වෙන්න. ඔයිට වැඩි ස්පර්ශ වෙන්න දෙයක් නැහැ. ඔය දෙක ගැන අවධානයෙන් ඇවිද්දද ඒ ඇවිදින විට වායාමයක් සම්මා වෙනවා සතියක් සම්මා තේරෙනව නේද? සතිය සම්මා වෙන්නේ මෙතන සතර සතිපට්ඨානෙට අයිති කියාවක් ඉඳලා වායාමයේ සම්මා වෙන්නේ ඔයගොල්ලෝ වෙන දේවල් හිතන්නේ නැතුව වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව අර ඒකාකාර දෙයකට සතිය මේ මේ වායාමයේ උත්සාහය යොදපු නිසායි. බැරි වෙලා හරි මෙහෙම අපි හිතමු මෙතන ඉඳලා දැන් ඔයගොල්ලෝ එළියට යනවා. එහෙනම් බණ අහන කෙනෙක් නම් ගෙදර ඉඳලා බණ අහලා ඉවර වෙලා තමන්ගේ මිදුලට යනවා. ආන්නේ කාල සීමාවෙත් වෙන්න ඕනේ නේද ඔය පොළවේ ස්පර්ශ වෙන්න ඕනේ වම් කකුලයි දකුණු කකුලයි. අන්න එතකොටත් ඔයගොල්ලන්ට සතියින් ඉන්න පුළුවන්. ස්පර්ශය හඳුනගෙන ඉන්න. ඒක හඳුනගන්න ලේසි භාවනා ගුරුවරු ගොඩාක් කියා දෙනවා. අපිට මේක මෙනෙහි කිරීමක් මුලින් සමතයක් නේ දිනු වෙන්නේ. එතකොට මෙනෙහි කරන්න පුළුවන් වම පොළවේ වදින එක වම කියලා. දකුණු පොළවේ වදින එක දකුණු. කොහොම කියලා දැන් ඔයගොල්ලෝ කඩේ ගියත්, ඉස්කෝලේ ගියත්, පන්සල් ගියත් හැමතැනදීම හැකිතරම් වෙලාවල් වල මේ ස්පර්ශය ගැන, පාදයට වල ස්පර්ශ ගැන ඉන්නවද? ඔයගොල්ලෝ දන්නේ නැතුව ඔයගොල්ලන්ගේ වායාමයයි සතියයි දෙකම සම්මා වෙනවා. ඕක තමයි තියෙන වටිනාකම. තේරුණා නේද? දැන් ඕකමයි වෙන්නේ හුස්ම ගැන අවධානය යොමු කරලා. ඒත් කයට ස්පර්ශ වෙන හුස්ම රැල්ලක් ගැන අවධානය යොමු. ඕකත් සම්මා වායාමයයි සම්මා සතියයි හැදෙන එක. දැන් හැබැයි මෙහෙම ඉන්න බෑ අපිට දිගට. මෙහෙම ඉන්න බැරි ඇයි? එහෙම ඉන්න බැරි ඇයි කියන එක දැනගන්න. එහෙම දිගට ඔයගොල්ලෝ දැන් ආ එහෙනම් දැන් ඔයගොල්ලෝ අම්මට තේරුම් ගත්තා දැන් අහගත්තා ඔයගොල්ලන්ට හරි දෙයි කියලා. ඇවිදින හැම වෙලෙම පාද ගැන අවධානයෙන් හිටියොත් සම්මා වායාමයක් දියුණු වෙනවා සම්මා සතියක් දියුණු වෙනවා දැන් මේ බණ කියලා ඉවර වෙනකොට මේ මේ මැදිරියේ ඉන්න ඔබලා ඒ වගේම බණ අහන gedare ඉන්න අය මේ බණ ඉවර වෙනකොට නැගිටලා යන්නකො බලන්න ඕනේ පුළුවන් දෙයක් දැන් නම් හිතන්න පුළුවන් මෙහෙම මං කරන්න ඕනේ කියලා. ඊයොත් මොකද වෙන්නේ? පළවෙනි අඩිය තියයි සිහියෙන්. දෙවෙනි අඩියක් කියයි. තුන්වෙනි අඩිය මාන්ති වුණොත් තියාගන්න පුළුවන්. ඊගාව ටික තියාගන්න බෑ. වර්ධි. වෙන දෙයක් මතක් වෙනවා. දැන් මතක් වුණොත් බුදුහාමුදුරේක වැරදි කියන්නේ ඒක තමයි නූපං අකුසල් නූපදින වීරියෙන් දෙවෙනි වීරියට යන්න ඕන තැන. ඔයගොල්ලන්ට දැන් මෙහෙම පාදගෙන අවධානයෙන් ඇවිදගෙන යනවක නම් එකක් අවස්ථාවක මේක මගහැරුණොත් අකුසලයක් ඉපදුනා සමාධි මට්ටමෙන් කියලා දැනගන්න. තේරුණා නේද? නැතුව මට මෙහෙම යන්න බෑ කියලා තේරුම් ගන්න එක නෙමෙයි වැර හරියට. වැරදින එක බුදුහාමුදුරුවෝ දන්නවා. මෙහෙම බෑ. බැරි හේතුව අපි පැහැදිලි කරගමු. යන්න බෑ. යන්න බැරි වුණාට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මෙතෙන්ට ගියාම මෙහෙම ගියාම ඉස්සරහදී ඔයගොල්ලන්ගේ අමතක වෙලා වම වෙනුවට දකුණ හරි මාරු වෙන්නත් පුළුවන් නැත්නම් වෙන කල්පනාවකට වැටෙන්නත් පුළුවන්. අන්නෙවෙනි තැනකට ගියොත් දෙවෙනි වීරිය ගන්න ඕනේ. එහෙම වැරදුනා නම් උපන් අකුසලයේ මැඩපවතිීමේ වීරිය ළඟට ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ওই වගේ ලොකු රාජකාරියක් නෙමෙයි. වැරදිච්ච වම දකුණ සිහි කිරිල්ල ආය ගන්න. එතකොට නෝපං අකුසල උපං අකුසලයේ මැඩපවතිීමේ වීරියට යනවා. දැන් මෙන්න මේ ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙනම් තේරුණානේ දැන්. අපිට භාවනා ක්‍රම දෙකක් දැන් කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. ඔයගොල්ලන්ට සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් වෙන මේ භාවනා ක්‍රම දෙකේම වෙන්නේ මොකක්ද? හරියට පුරුදු කරොත් දැනගෙන පුරුදු කරොත් මේක කොහේ තැන වැඩක් නෑ. ගේ ඇතුළේ වෙන්නත් පුළුවන්, පාර වෙන්නත් පුළුවන්, වෙන තැනක වෙන්නත් පුළුවන්, පන්සලේදී වෙන්නත් පුළුවන්, ස්ථානේ වැඩගත් නෑ. මේක පුරුදු කරොත් ඔයගොල්ලන්ගේ වායාමයේ සම්මා වෙනවා සතිය සම්මා වෙනවා තව තවත් බහුලීගත කරොත් සමාධිය සම්මා වෙනවා අන්න ඒක ඉඳලා ඔයගොල්ලන්ට තියෙන තව එක ශික්ෂාව ශික්ෂා දෙකක් බුදුහාමුදුරන්ගේ සම්පූර්ණයි ඒ කියන්නේ සීල ශික්ෂාවක් සම්පූර්ණයි සමාධි ශික්ෂාවක් සම්පූර්ණයි දැන් තියෙන ප්‍රඥා ශික්ෂාව දැන් ඔතෙන්ට යන්න තමයි අවශ්‍ය වෙන්නේ මේකට යන මාර්ගය තමයි මේ දේශනාවල අපි සාකච්ඡා කරන්නේ අද දවසෙත් මේ කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙනවා. අද මේ වෙලාවේදී අපි මතක් කරගමු අපි සතියයි වායාමයයි තමයි දැන් කතා කරේ. ඊළඟ දවසේ අපි මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට. ඇයි මෙහෙම කරන්න බැරි? දැන් ඇහුවම නම් අනේ මේක කොච්චර ලේසිද? නමුත් කරන්න ගියාම ওই විදිහට කරන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ළඟ හතුරෙක් ඉන්නවා මේකට විරුද්ධව. ඔයගොල්ලෝ මහන්සි ගන්නවා. මේක වටිනවා කියලා තේරුම් ගන්නවා. බන අහලා කරන්න ගියාම කරගන්න බෑ. ඒකට එන්නේ හතුරේ. මේ හතුරා බුදුහාමුදුරුවෝ පෙන්නනවා කවුරුවා හැදී ලෝකේ තියෙන හතුරෙක් නෙවෙයි අපි හදාගත්ත හතුරෙක්. මේ හතුරා නම් කරලා තියෙනවා නීවරණ. තේරුණා නේද? ඔයගොල්ලන්ට මේ හදන්න දෙන්නේ නැත්නම් මේක හරියට කරන්න දෙන්නේ නැත්නම් එක මනස් ධර්මයක්. ඒවා තමයි නීවරණ. පංච නීවරණ. මේක තමයි අපිට තියෙන මේ භාවනාවට බාධකය. එතකොට ලබන සතිය අපි මේ නීවරණ වලින් කරන බාධාව ගැන දැනුවත් වෙන්න අවශ්‍ය වෙන දේශනාවක් පවත්වනවා. අද දවසේ මේ දේශනාව අවසන් කරනවා.